නම් මේ ගමන් සදයට සවන් දෙනසේකවා මෙයින් අත්වන පුණ්‍ය සම්භාරය අනුමෝදන් වදසේකවා කියා අපි ගෞරවයෙන් ආරාධනා කරමු. ධර්මදේශනයේ සඳහා මාතෘකා කරන්නේ දුනේ සුලෝකාග්‍රහෝ භාග්‍යවත්ෝ අරිහත්ෝ සම්‍යක් සම්බුද්ධ සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් සරත්නෝර ජේතවන මහා විහාරයේ වැඩෙන දිනක විකාවාසී භික්ෂුන් වහන්සේලා 500 500කින් කණ්ඩායම් තුනකටයි මේ ගාථා මුනේ කෙටි තේරුමෙහිමයි සබ්බේ සංඛාරා අනිත්‍යති යදා සංඥාය පස්සති සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියා යම් විට විදර්ශනා ඥානෙ දකින අත නිත්‍යංගති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා ඒ සංස්කාරයන් අනිත්‍යයි දක්නා වේලාවේදී ස්කන්ධ දුක්ඛයෙහි සංසාර දුක්ඛයෙහි නිර්වේද ඥානයෙන් කලකිරීමටපත් වෙයි එය විසුද්ධි සංඛාත නිර්වාණයට මාර්ගයයි සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති සීල සංස්කාර ධර්ම දුක්ඛයන් කියා යම් විදක විදර්ශනාඥානෙන් දකිද ඒ දක්නා අවස්ථාවේදී ස්කන්ධ දුක්ඛයෙහි සංකාර දුක්ඛයෙහි ඥාත්‍යාදී දුක්ඛයෙහි නිර්වේද ඥානෙන් ඵලකිරීමට පත්වෙයි එය විසුද්ධි සංකාත නිර්වාණයට මාර්ගයයි සත්‍ය සම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති මේ සංස්කාර ධර්ම සහ ප්‍රඥ ප්‍රඥාප්ති ධර්මද අනාත්මයයි කිය යම් විටක විදර්ශනා ඥානයෙන් දකින්න ඒ දක්නා අවස්ථාවේදී ස්කන්ධ දුක්ඛයෙහි සංසාර දුක්ඛයෙහි ජාත්‍යාදී දුක්ඛයෙහි නිර්වේද ඥානින් කලකිරීමටපත් වෙයි එය විසුද්ධි සංඛ්‍යාත නිර්වාණයට ඒකාන මාර්ගයයි මේ ගාථා තුනේ කෙටි තේරුමයි විසාවාදී භික්ෂුන් වහන්සේලා 500 500කින් කණ්ඩායම් තුනක් සරුවඥන් වහන්සේ වෙත පැමිණියේ වස්සාන කාලයේ අවසන් වෙලා. වස්සාන කාලයේ තුල මේ සංඝ පිරිස දුරස්ත ප්‍රදේශවල ආරණ්‍ය සේනාසන, විවේක සේනාසනයන් වස් කෙළේ සිට අප්‍රමාදව භාවනාවේ යෝගීව ගත කළා. ඒකේ 1500ක් පමණ විශ්ව සංඝයා වහන්සේට ඒ කාලයේ තුලදී ධ්‍යානයක් විපස්සනා ඥානයක්වත් පහළ වුණේ නැහැ. විදර්ශනා ආලෝකයක්වත් ලැබුණේ නැහැ. හැබැයි උන්වහන්සේලා දිවාරාමයේ දැක්කේ අප්‍රමාදව භාවනා වන්න තිබුණා. අලතුව කාලයේ ගෙවුවා නෙමෙයි. ධාතු කොටස් පහකට බෙදාගෙන යාකරියාණියෝගේ වඩමින් මේ භාවනා කළේ ධාතු කොටස් පහ කියන්නේ දවල් වරුව කොටස් දෙකකට බෙදා ගන්නවා දේ වරුව තවත් වරුව රාත්‍රී කොටස් තුනකට බෙදා ගන්නවා පෙර යන නැතියන අලියන එයින් නැතියන කාලේ පමණ විවේක ගන්නවා අනිත් මුළු කාලයම භාවනා යෝගී දකතයි සිංහල පයින් පය 60 දවසකට පැය 50ක් භාවනාවේ කොල්ලෝත් සංහිඳා 24යි මේ දවසකට පැය 20ක් භාවනා යෝගී. ඊවරක් වාස. ඊවරකින්වත් කඩ කරන්නේ නැතුව භාවනාව. ඒකට කියන්නේ ගත පච්චාගතික වද කියලා. ගත පච්චාගතික වද. උරමින් ඕන ආර්ය නොතිස්ව භාවනා යෝගීව වත්තානුපාලයේ. නමුත් උන්වහන්සේලාගේ යම් කිසි භාවනාවල අඩුපාඩුවක් හරි නැත්නම් වැඩි භාවනාව සමාත නොගැලපෙන නිසා හරි මේවා හේතුවක් නිසා ප්‍රතිඵල නොලැබී ගිය. උනාසේලා හිතුවා මේ කර්මස්ථානිය අපි නැත සුද්ධ කරගන්න ඕනේ සරුවක්යන් වහන්සේගෙන්. ඉතින් පාගමනී දුරබෑන සිතාවා ජේතවනාරාමයේදී තම තමා වැඩි කමතාන් ගැන ලෝතර බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපාද වන්දනා කොට එයින් ප්‍රතිඵලය ලැබුණේ දෙත්‍යාරිය. ඒ අවස්ථාවේ සියල්ල දන්න සාන්තිනායකයන් වහන්සේ සමන් වහන්සේගේ බුදුරජාණන් විමුදා ගැලුවා මේ විසුසංඥා වහන්සේට ගැළපෙන සමකාන කුමක්ද කියලා. බුදුරජාණන් කියන්නේ සරුවඥන් වහන්සේගේ විශේෂ ප්‍රඥාවක්. සරුවඥන් වහන්සේ දේනානේ ප්‍රඥාව චක්සු පහ ඒ මොනවාද ප්‍රඥා චක්සු පහ ජීව චක්සු ජීව චක්ස කියන්නේ ප්‍රඥාව ඒක අභිඥාව එවාගෙම ධම්ම චක්සු ධම්ම චක්සු කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ග ඥාන ඒවා කලින් ලබාගෙන තියෙන ඒවා ඉක්මෝලා තියෙන එවාගෙම අනිත් එක සමන්ත චක්සු සමන්ත චක්සු කියන්නේ සරුවක්තා ඥාන. අනික ප්‍රඥා චක්කු. පොදුවේ සරුවක්තා ඥානයද සියලුම ප්‍රඥාවට කියනවා ප්‍රඥා චක්කු. මේ දේරු චක්කු ප්‍රඥාන චක්කු පහේ සරුවක්යන් වහන්සේ දීලා තිබෙනවා. අනික තමයි බුද්ධ චක්කු. බුද්ධ චක්කු කියේ සත් අසාධාන ඥාන හයෙන් පළවෙනි දෙවෙනි ඥාන දෙකට නමයි. ඉන්ද්‍රිය පරෝපරේ ඥානයයි ආත්මනුසේ ඥානය දෙකට කියන්නේ බුද්ධ ශාස්ත්‍රය. මේ බුද්ධ ශාස්ත්‍රයෙන් කෙරෙන්නේ විශේෂ කාර්යයක්. දැන් දීප ශාස්ත්‍රයෙන් කෙරෙන්නේ දින හතක් අතීතයේ දින හතක් අනාගතයේ කියලා දින 14ක කාලේ මුළු ලෝකේ ඕනම දෙයක් බලන්න පුළුවන්. නරක උපදින සත්‍යයන් සුගති දුගති යන සත්‍යයන් කුසල අකුසල කරන සත්‍යයන් සතරින්දන දුක් විඳින සත්‍යයන් සෝබන අසෝබන සත්‍යයන් අවිඥානික සවිඥානික හැම දෙයක්ම දෙවිදක් ඥාණයෙන් බලන ධම්ම චක්‍රය කරන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගඥාන වලින් කරන ප්‍රත්‍යයයි ඒක දැන් කරලා අවසානයේ හැමදාම මේක පාවිච්චි කරන්නේ නැහැ ඊළඟට සමන්ත චක්‍රෝ කියන සරුවත්කාඥාණයෙන් කරන්නේ අතීත අනාගත වර්තමාන තුන් කාලයේ තැති හිතේ තියෙන සෑම සංකතාසංකත ධර්මයක් ඒ ඒ අවස්ථාවට ආවර්ජනා කොට දැක ගැනීමයි. ඒක අනාවරණයි. දරුවක් තාක්ෂණික කිසිම ආවරණයක් නෑ කාල වශයෙන්, දේශ වශයෙන්, දිශා වශයෙන්, පුද්ගල වශයෙන්, ස්ථාන වශයෙන් කිසිම ආවරණයක් නෑ. ඕනෑම වෙලාවකට ආවර්ජනා කළ සමනින් අවශ්‍ය දේ ලැබෙනවා. ඒ දරුවක් තාක්ෂණික සමන්තජ. ප්‍රඥා චක්ක කියන්නේ අනිකුත් ශ්‍රාවකයන් වහන්සේලාටවත් අපේ බුදුරජාන් වහන්සේලාට නොලැබෙන අතාමාර්ථ ප්‍රඥාවයි. අතාමාර්ථ කියන්නේ සමීපෙන්න බෑ. දැන් සරියුත් මහ රහතන් වහන්සේගේ යම් ප්‍රඥාවක් තියෙනවනම් ඒ ප්‍රඥාවට සරුවඥාන් වහන්සේගේ ප්‍රඥාව අසාමාන්තයි. මහ පොළොවට අහස වාගේ. එවාගේම නැගෙනහිර බටහිර වාගේ බටහිර නැගෙනහිර වාගේ. මෙතනට එතර වාගේ මොහොතේ. එනිසා කිසිම ශ්‍රාවක අතේ බුදු ආදී උත්තරයන්ගේ ප්‍රඥාවට සමීප නොවන අති ශ්‍රේෂ්ඨ වූ කථාමාර්ථ ප්‍රඥාවට කියන්නේ ප්‍රඥා චක්ෂු. ඊළඟට ධම්ම චක්ෂු මේ බුද්ධ චක්ෂු කියන එක අපිට කියන්නේ තියෙන බුද්ධ චක්ෂු. මේ බුද්ධ චක්ෂු කියලා කියන්නේ ඉන්ද්‍රිය පරෝපරි ඥාන ආඥාන්සේ ඥාන දෙක. සරුවක්යන් වහන්සේගේ දිනචර්යාවේ තියෙනවා සෑම අලියම් කාලයක. ඔල්ලෝසයෙන් නම් හරියටම අලියම පාන්දර විනා හතර විනාඩි 40 විට ඉර උදාවන තුරු දොළොස් කෝට් ලක්වාරයක් මහා කරුණා සමෝදර සමයේදී දසදහසක් දක්වන කෙළවරේ සිට ගන්ධ කුටිය දක්වාම බුදු ඇත හේතුවයි. මේ ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආශ්‍රයන්ක ඥාන දෙක වීදුවයි. ඒ විදුවන කොට තේරෙනවා මේ ධර්මයේ දහම් දෙකේ යුතු සිල් සමාදන් කරගිය යුතු පැවිදි කරවිය යුතු ඥාන ලැබෙන අය මාර්ගඵල ලැබෙන අය වෙනවා දසදහසක් දක්වලේ කෙලවරේ සිට ගන්ධ කුටිය දක්වා කොතන කාර්ය ඉන්නවා නම් ඒ බුදු ඇතුළත වෙනවා සංඥාවේ තේමයි සංඥාවේ සවස්වාමී මහජනයාට ධර්ම දේශනා කරලා උනුකන් සිතිරියන් වලින් ගත සනකලා වික්ෂු සංඝයා වහන්සේ මණ්ඩලමාලයේට යන ධර්මශාලාවට රැස් වෙනතුරු දරු කෝට්ලක් වාරයක් මහා කරුණා සමෝදර සමයේදී මේ බුදු ඇසින් ලොව බලනවා. ඒ වෙලාව බලන්නේ ගන්ධ කුටියේ සිට දසදහසක් වල කෙලවර දක්වා බලන විදුව. මේ පින්තූර ගන්න වගේ ඒ බුදු ඇසේ ඒ ඒ කුජණයන් අරමුණු වෙනවා. එයින් ඉන්ද්‍රිය පරෝපණේ ඥානී කිව්වේ මඟඵල නිවන් ලබන්න සුදුසු. නැත්නම් ගමම් දෙසන්න සුදුසු. අනුශාසනා කරන්නේ සුදුසු ආවාද කරන්නේ සුදුසු යාමම් යවන්නේ සුදුසු පුද්ගලයන් නැවේ පෙරෙනකොට ඒ පුද්ගලයන්ගේ సంతානයේ කොච්චර දුරට සත්‍යාව වීරිය ස්මෘතිය සමාධිය ප්‍රඥාව සතර පටන් ගැටලා තියෙනවාද කියන එක පරීක්ෂා කරමු ඒ පරීක්ෂා කරන්නේ දැනගන්නේ වටා ගන්න ඒකට වෙලාවක් යන්නේ නැහැ සත්‍යයක් යන්නේ නැහැ දැනගන්නේ ඒ දැනගන්න ඥාණයට තමයි කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයි. විරෝධ ආඥානසේ ඥානය කියන්නේ ඒ කුජලයේ තවක් කියනවා දැක ගන්න දේවල්. ඒ කුජලයේ සංදානයේදී දීර්ඝ සංදානයේ භාවිතාවලා තියෙන පිළිගැනීම කියන්නේ. පිළිගැනීම දෙකක් තියෙනවා සාසත උච්ඡේද කියලා පිළිගැනීම් දෙකක් තියෙනවා අකුසල පැත්තේ. කුසල පැත්තේ තියෙනවා යථාභූත ඥානය හා මාර්ගඵල ඥානය කුසලසත් එතකොට මේ දෙක අනුව තමයි කුජලයන්ගේ ආශය බලන්නේ අනුකේ කියන්නේ කුජලයන්ගේ సంతානයේ කාමගත කෙලෙස් හතක් තියෙනවානේ කාමරාගානුසය ප්‍රතිගානුසය මානානුසය දිත්තානුසය විචිකිච්ඡානුසය භවරාගානුසය අනිත්‍යානුසය මේවා කොච්චර දුරට අඩු කරගෙන තියෙනවද කොච්චර දුරට පවතිනවද කියන එක ආශයනුසය බලනවා ඊළඟට චරිත. ඒ ඒ පුද්ගලයන් සංසාරේ පුරුදු කරපු චරිත බලය. ඒ කියන්නේ කුසල චරිතද අකුසල චරිතද බලනවා. චරිත ඔක්කොම විවිධාකාරයි. විශේෂ මාර්ගයේ පෙනෙනවා හය. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. ඒ සංසාරේ පුරුදු කරපු දේවල්. ඒ චරිත. අදිමුක්ති බලය. අදිමුක්ති කියන්නේ ඒ පුද්ගලයන්ගේ පවත්නා ප්‍රාර්ථනා සමහරුන්ගේ කීල ප්‍රාර්ථනා තියෙනවා. සමහරුන්ගේ ප්‍රණීත ප්‍රාර්ථනා තියෙනවා. මේ අදහස් ඔක්කොම දැනගන්න යතුනේ. එවාගෙම භාව්‍ය අභාව්‍ය මාර්ගඵල ලබන්න සුදුසුද නිසුදුසුද කියන එක බලන්න. ඔන්න ඒ දැකීම කරන්නේ ආත්‍යානුසේ ඥාන. අමුතියෙන් වෙලාවක් නැහැ. සත්පරයක් යන්නේ නැහැ. එතන ඒකව මේ ඉන්ද්‍රිය පරෝපරේ ඥාන ආත්‍යානුසේ ඥාන දෙකට අරමුණු වෙනවා. මෙන්න මේ බුද්ධ චක්‍රය. මේ බුද්ධ ත්‍ත්වයෙන් අර විසුණු වහන්සේලා කණ්ඩායම් තුනේම සිත් වෙන වෙනම දැරුවා. ඒ කියන්නේ 1500ක් මහසංඝයක් වෙන වෙනම දැරුවා තැනකද. මේ බුද්ධ ත්‍ත්වයෙන් ගන්නකොට තැනේදියා 500ක් දෙනා වහන්සේ පෙර ජාති ජාතියින් ඉදී බුද්ධ ශාසනවලදී විශේෂයෙන් කාසේ බුදු සසුනේදී මේ පිළිස සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් නිදර්ශනා කළ කියන බව බුදු ඇතන කෙරෙනවා. දේවි සංඥාන ඉතේන සංස්කාර ධර්ම දුක්ඛ ලක්ෂණ වශයෙන් විදර්ශනා කොට ඇති බව පෙනුණා. තුන්වෙනි කණ්ඩායම ඒ පෙර බුදු සත්‍යයකට මාන වෙලා අනාත්ම ලක්ෂණය විදර්ශනා කොට ඇති බව පෙනුණා. මේ බුදු ඇසට. දැන් උන්වහන්සේ දේශනාවක් කරන්න පහසුයි. හැම විටම ඒ පුද්ගලයන්ගේ සත්‍යයේ මේ බුදුරජාණන් ඉවසලා තමයි ධර්ම දේශනාවක් කරන්නේ. නිරුතුණක් වශයෙන් කියන්න පුළුවන් එක දවසක් සරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් කරගෙන ආව සරියුත් මහ රහතන් වහන්සේ. ස්වාමීනි මේ ළඟේ ශිෂ්‍යයා මේ නම ආර මාසයක්ම ආයගතසතේ භාවනාව ප්‍රතිකූල මනසිකාර වශයෙන් වැඩි. ඉතින් මේ විශේෂාධිගමයක් නෑ ස්වාමීනි මේ නමට භාග්‍යතුන් වහන්සේගෙන් සුදුසු කමඨාණක් ලැබේවා කියලා කලවෝ. බුදුරජාණන් වහන්සේ දෙවිගල අර බුදුරජාණන් දැනුවා මේ නම ගැන දාන දරුත් මහරහතන් වහන්සේට වදාළ සාරිපුත්‍රය එමනම් අද අවස අහවන් දිලාවට මෙතෙන් වඩින්න මේ නම රහතන් වහන්සේ නමකට මම ආපහු බාර දෙන්න. ඉතින් දරුත් මහරහතන් වහන්සේ තමන් වහන්සේ වැඩියා බුදුරජාණන් වහන්සේ මේ ශිෂ්‍ය නමක් බින්දපාතේ වැඩම කරලා ධම්මවලදල අවසානයේදී සරුවක්ඥන් වහන්සේ බාර දුන්න නෙළුම්මල. මේ නෙළුම්මල අන්නපාල් කුටිය ළඟ වැලි ගොඩක් ඇති උදේ පිටිපැත්තේ මේ වැලි කොට උඩ මේක කෙලින් අතට හිටවලා ඒක දිහා බලන්නේ දෙතු. එහෙම දේශනා. එතන තියෙන නෙළුම් මානේ පොකුණ. මේ පොකුණේ තේන ඇටීත වැලි කොට තියෙනවා. ඒ වැලි කොට කියන්නේ මේක බලන්නේ කියලා අතර දුන ඉච්චරයි කමතා. මේක බලන්නේ ඉන්නකොට ඉන්නකොට මොකද හිතෙන්නේ? මේ නවක දිටුන් වහන්සේගේ සිතේ මේ පාට අරමුණු කරගෙන නෙළුම් මල රතු පාට නෙළුම් මලක් මේ මාත අරමුණු කරගෙන නොහිත සචල ධාන සමාපatti උපන්න. කඩේලාවක් කියන්නේ නොහිත සචල ධාන සමාපatti උපදින අත් සමාපත්තිම ලබන්න පුළුවන් වුණා. මේ පූර්ව ඥාතයේ ගුරුතුමෝ. ඉතින් මේ වෙලාවේ සාරුවක් යන වහන්සේ බුදුරජාණලාවක් එතෙන්ද විහිදුවලා දේශනාවක් ගාතාවක් දේශනා කළා. ඒ වෙනකොට ළමයි කාණ්ඩයක් ඇවිල්ලා මේ කොකුණේ නෙළුම් මානෙ දඬු ගලවලා ගලවලා කොට දාන මේකත් මෙදතුම් කරගෙන සරුවක්යන් වහන්සේ ධාතාවකින් මේ ස්වාමීන් වහන්සේට අනුශාසනාවක් උච්චින්ද සිනේහ මත්තනෝ කුමුදං කාර විකං පානින සංකිනක්ද මේව රූපය නිබ්බානං සුගතේන දේසිතං කුඩා දරුවෝ නෙළුම් මාගේ දඬු කොට දාන්න වාමි ගලවල ගලවලා තමන්ගේ හිතේ තියෙන 108 ආදාන තෘෂ්ණා නිමිති මානිය තම උදුරලා දාන. උච්චින්දතිනේ මත්තන කුමුදා සාරධිකංව පානින. ඒ මාස හරියට සරා තීරුව තියෙන මාසය. ඒ වත් අවසානයේ වත් අවසානයේ ඉල්මාස. ඒ සරා තීරුවයි. ඉතින් මේ සාර්ථික මේ මානෙන් දාන කොට දාන්න වගේ තමන්ගේ సంతානී මුල් බෑගෙන තියෙන මේ එක චාකාගෙන තෘෂ්ණාව කොට දාන උදුරලා දාන. සම්පූර්ණ මාර්ගයේ දුර බුරුවය නිවන් මඟ ගමන් කරන්නේ. නිබ්බාන සුගතේන දේශිතං සුගතයන් වහන්සේ විසින් දේශනා ලද නිවන් මඟ සම්පි මඟ සීල සමාධි ප්‍රඥා ගුණ අනුව සිත පවත්වන්නේ. මේ ගාථාව ඇහෙනකොටම දැන් සමාපatti ලාභී සිටියේ මේ නවක ස්වාමීන් වහන්සේට ඒ සෙනෙහි සීල විපස්සනා ඥානද සතර මඟ සතර ඵල පිළිවෙලින් අරියත්යෙන් මම අදහ නිවන ආબોධය. දැන් අභිඥාලා දැන් අභිඥා ජීවිතය ප්‍රඥා ලාභීල තනකින් අවගන්තු කුතිය. එතකොට මෙන්නේ දරුවෝ මහරහතන් වහන්සේලාටම කරවල. බුදුරජාණන් වහන්සේලා දාලා සාරිපුත්‍රයේ මෙන්න මට දුන්න ශිෂ්‍ය නම. මේ නම දැන් මහරහතන් වහන්සේ නමක් මෙන්න බාරගත්තා. මේ මොන ආචාර්යයක්ද? සරුවක්යන් වහන්සේගේ බුද්ධ ශක්තියේ නානුභාවය. මේ නවක වික්ෂුන් වහන්සේ පූර්ව ಜಾති 500ක් වහන් කරුවේ. සංආභරණ නිස්පාදනය කරහන් කරුවේ. සංආභරණ නිස්පාදනය කරනකොට ඒ රත්තරන් උණු කරන කෝවය ඒ කියන්නේ නෙළුම් මලක ප්‍රමාණයට ගිනි දන්න දල්වන්නේ ඒ රත්තරන් උණු කරන්න කරන්න අන්නේ නෙළුම් මලක ස්වરૂපයේ ඇති ප්‍රමාණයදී ඒ ගිනි දැල්ල අරමුණු කරගෙන ඉතල භාවනා කළ යුතුයි ඒක දැකලා දැකලා දැකලා භාවනා වඩලා වඩලා ඒ අනුව දියුණු කරගත්ත පූර්ව වාසනාව තිබුණා. මෙන්න මේ වාසනාව තමයි අර නිරුත්මල බලනින්න කොට හිත සමාධියෝනේ. සමාපatti ලැබුණේ. තවත් අතරදී බණහලා භාවනා වඩලා ප්‍රමාණව තිබුණා. ඒක ගැළපෙන්නේ තමයි ධර්ම දේශනේ ඇහුනේ. ඒ තැනකෙන් මේ ආර්මාසයක් ගත්ත උත්සාහයෙන් මුලදුණු ප්‍රතිඵල මේක හවස්වරුවක වෙලා පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණ වී මහා රහත්භාවයට පමුණුවන මෙන්න මේ වගේ මොවැති ජනතාවට ඉහිතවන පිළිද සාරාංශක කල්පලක්ෂයක් විෂාංශක කල්පලක්ෂයක් දිනු කරගත් බෝධි සම්භාරය ඇතුළ ඕමුලාරා වැඩේ ඉඳගෙන ආબોධ කරගන්නා ලද ඒ බුද්ධ ත්‍ක්ෂයෙන් බලලයි මේ ගරු ස්වාමීන් වහන්සේලාට ධර්ම දේශනා කරන්නේ ඉතින් මේ ස්වාමීන් වහන්සේලා අතරින් පළවෙනි දාතාව අහනකොටම 500ක් දෙනා වහන්සේ මහා රහත් භාවයට පත් දෙවෙනි දාතාව අහනකොටම තවත් 500ක් දෙනා වහන්සේ මහා රහත් භාවයට පත් තුන්වෙනි දාතාව අහනකොටම ඊළඟ 500ක් දෙනා මහා රහත් භාවයට පත් වුණා ඒකම පළවෙනි කණ්ඩායම වාසේ බුදුසසුනේ පැවිදි වෙලා අවුරුදු 20000ක් මහන්සියක් වෙලා තිබෙනවා ඒ ක්ෂිදා තුලදී ධර්මයේ ඉගෙනගෙන භාවනාවකින් විදර්ශනාවකින් වඩලා තිබුණේ අනිත්‍ය ලක්ෂණය. දෙවෙනි කණ්ඩායමත් එහෙමයි. තුන්වෙනි කණ්ඩායමත් එහෙමයි. අවුරුදු 20000ක් පැවිදිලා ඉඳලා තියෙන අවකාශයේ බුදුසසුන. එකද? ඒකත් ආචාර්යයිනේ. සමාන ඡන්දය, සමාන ශ්‍රද්ධාව, සමාන ප්‍රඥාව ඇතුව එකට පිළිවෙත් හතරදී කරපු නිසා මේ අන්තිම ආස්වාරයේ එකතන මාර්ගම් පුරන්නේ යමුණා. මේ අදත් කියන්නේ උපනිෂදයේ කියලා. උපනිෂදේ කල්යාණ මිත්‍රයන් වශයෙන් ඒක තුන. ඕනෝන්න දීපලෙච්ච පුරුද්ද තිබුණු නිසා. ඒ මේ දේශ සාරුවක්යන් වහන්සේ දෙසෝ දේශනාවෙන් ඒ 1500ක් දෙන වහන්සේ සෞකලෙසට මහා රහත් භාවයට පත් වුණා. ඉතින් දැන් අපි සලකා බලන්නට ඕනේ ධාතා තුනේ අභ්‍යන්තරේ. පළවෙනි ධාතාවේ දෙවෙනි ධාතාවේ මුලටම තියෙන සබ්බේ සංඛාරා කියන වචනය. මේක ගාථාවේ තියෙන මුලට සබ්බේ ධම්මා කියන වචන. ඒ දෙකේ වෙනසක් තියෙන අනිත් ඔක්කොම හරි. එතකොට සබ්බේ සංඛාරා අනිත්‍යාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනාත්තාති. මේ දෙක පද තුන අපි තෝරගන්න සංඛාරා සංඛාරා කියන්නේ පින්න තුනේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් යාලට පොදු නමක් සංඛාරා ඒතකොට සංඛාරය කියන එක විසුද්ධි මාර්ග අට කතාවේ. අවජානන පිටකයේ ඉරංග අට කතාවේ පටිසම්භිදා මග්ග පාළිය අට කතාවේ තෝරලා තියෙනවා තේරුම් හතරක. ඒ මොනවද තේරුම් හතර? සංකත සංඛාරා, අபிසංකත සංඛාරා, අபிසංකරණ සංඛාරා, ආයෝගාදි සංඛාරා කිය. තේරුම් හතරක් තියෙනවා සංස්කාර කියන පදේ. සංකත සංකාරා හේතුන් හටගත් කියන්නේ. අභිසංකත සංකාරා කුසල කුසල කර්මයන් කළ නිසා ලැබුණු විපාක. අභිසං කරණ සංකාරා කුසල කුසල චේතන. ප්‍රයෝගාදි සංකාරා වීර්ය. මේවයි කියදන්නේ තේරෙන්නේ. එතකොට සංකත සංකාර කියන්නේ හේතුන් හටගත් කියන්නේ. නිර්වාණ ධර්මයේ පමණයි අසංකත. හැබැයි තවත් තියෙනවා ප්‍රඥාක්තියක් අසංකත කියලා. ප්‍රඥාක්ත කොටාසයක් තියෙනවා අසංකත. ඒවා සංඛාරාදීන වශයෙන් ගන්නේ නැහැ. නිර්වාණ ධාතුව අසංකතයි. ඒතකොට ප්‍රඥාක්ති ධර්ම සහ නිර්වාණ ධාතුව හැර ඉන් මේකෙත් කියන්නේ සියලෝම හිත හැදේ නැති ධර්ම සංඛාර. පරමාර්ථයෙන් කියනවා නම් සිත් 89 සංකත සංඛාරා ජාතික 52 සංකත සංඛාරා රූප අතරින්ද සංකත සංඛාරා පංචස්කන්ධය සංකත සංඛාරා දලොත් ආයතන අතරින් ධම්මායතනයට ඇති නිර්වාණය හැර සංකත සංඛාරා අටලොස් ධාතු අතරින් ධර්ම ධාතුයට ඇති නිර්වාණය හැර සංකත සංඛාරා වගේම දෙවි ඉන්ද්‍රිය අතරින් ඉන්ද්‍රිය සියල්ලම සංකත සංකාරා. පටිච්ච සමුපාදාංග 12ම සංකත සංකාරා. සූති ප්‍රත්‍යයම සංකත සංකාරා. මේ පරමාර්ථයෙන් ගන්නවා නම් සම්මුති වශයෙන් ගන්නවා නම් මේ මහා පොළව සංකත සංකාරා. මේ මහා සාගරය සංකත සංකාරා. මේ ගංගා නැව අමුණු පොකුණු මේ ඔක්කොම සංකත සංකාරා. එවැගේම පර්වතය සංකත සංඛාරා, ගස් වැල් සියල්ල සංකත සංඛාරා, දවාතරවල් සංකත සංඛාරා, යාන වාහන සංකත සංඛාරා, ඇඳුම් පැළඳුම් සංකත සංඛාරා, ආහාර පාන සංකත සංඛාරා, මිල මුදල් සංකත සංඛාරා, අපේ ශරීරය වශයෙන් ගත්තොත් දෙක තුනේ පටන් ඉස දක්වා තියෙන හේතානෝමාදී පොට්ටාස 12 සංකත සංඛාරා අපේ ශරීරයේ තියෙන ආයතන වශයෙන් දැනුවොත් දොළොස් ආයතන සංකත සංඛාරා. අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ධාතු වශයෙන් අටලොස් ධාතු සංකත සංඛාරා. අපේ ශරීරය සම්බන්ධ පටිච්චසමුපාදංග 12ම සංකත සංඛාරා. මේ විදිහට හිත ඇති හිත නැති සෑම හේතුන් අටගත් දේවල් සංකත සංඛාරා. අபிසංකත සංඛාරා කියන්නේ ඒවා ලැබෙන්නේ සත්ත්ව සංතානවල පමණයි. බාහිර වස්තුවල නෙවෙයි. ඒ කියන්නේ සත්ත්ව සංතානවල තියෙනම කළ කුසල කුසල නිසා ලැබුණු විපාක චිත්තචෛතක කර්මජ රූප කියලා කොටස. දැන් අපේ මිනිස් තුරලක තියෙනවා කර්ම සමුත්තා රූප විෂක්. රූප විෂක් කියනවා කර්මය නිසා හටගන්න. ඒකාන්ත කර්මජ රූප තියෙන්නේ 11යි. අනේකාන්ත වශයෙන්වත් ගත්තා විෂක් වෙනවා. ඊළඟට චිත්තචෛතක අතුරෙන් කියනවා ලෞකික විපාක 32ක් ලෞකික විපාක චෛතක 35ක් මේවාට කියනවා සංස අபிසංකත සංඛාරා කියනවා අபிසංකත සංඛාරා පෙරකල කුසල කුසල නිසා මේවා ලැබේ දැන් අපි ඇහෙන් රූපයක් දකිනකොට ඒ රූපේ ලක්ෂණ චක්ක ප්‍රසාදය අபிසංකත සංඛාරය ඒ කාර්ම සමුත්ථානනේ ඒ දකින්නකොට අපේ හිතේ ඇතුළේ චක්කු විඥානයක්. ඒ චක්කු විඥානයේ සංකත සංහරි සංකත සංකාරය. ඒ චක්කු විඥානි කියන ඡායතක ධර්ම හතක්. ඒවා අභිසංකත සංකාර. ඔකම විපාක. අපිට කන කලින් සත්‍යයක් ගන්න වෙලාවේ ඒ සබ්දේ තරංග වශයෙන් ඇතුලේ සෝත ප්‍රසාදයක් තියෙනවා. ඒ සෝත ප්‍රසාදය කල කුසලයක විපමේ හේතුයෙන් හටගත් රූපයක්, කර්මජ රූපයක්. ඒක අභිසංකත සංකාරය. ඒ ශබ්ද තරංග තුලින් අපේ චිත්ත වීතිය ගමන් කරනකොට එතෙන්දී සෝත විඥාන සිත් පහළ වෙනවා. ඒක අභිසංකත සංකාරය. ඒ සෝත විඥාන සිතේ ඡායිතික හතක් තියෙනවා. ඒක අභිසංකත සංකාරය. අපට ගඳ සුවඳක් දැනෙනකොට ඒ දැනීම හැපෙන ප්‍රසාද රූපයක් වෙනවා ගාන ප්‍රසාදකේ. ඒක අභිසංකත සංකාරය. එවාගෙම ඒ දැනෙන වේලාවියට ගාන විඥානයක් පහළ වෙනවා. අයහපත් දුර්ගන්ධයක් නම් එතන අකුසල විපාක දාන විඥාන. සෝබනිතුම් සෝදක් නම් ඒක කුසල විපාක දාන විඥාන. ඒ දෙකම අபிසංකත සංකාර. ඒ විඥානයේ කායිකාතන අபிසංකත සංකාර. අපි යම අනුභව කරන්නේ වලදසේ දැනන රසයක්. අතට ගන්න දෙයක රසය දැනෙන. මේ රසය දැනෙනකොට දැනීම විඳින්න නැත්නම් හැදෙන්නේ ප්‍රසාද රූපයක් තියෙනවා ජීවා ප්‍රසාද. ඒක අදිසංගත සංකාරයක් කර්මයන් කරපු නිසා ඒක ලැබිලා තියෙනවා. කුසල කර්ම. ඊළඟට එනිසා තියෙන විඥාන වීතියේ සමේ ජීව විඥාන දෙත අදිසංගත සංකාරය. ඒ සංස්කාරට අදිසංගත සංකාර. අපිට කාය ස්පර්ශය දැනෙනවා සකෝ දුක්ඛෝ. එතකොට ස්පර්ශය අපේ ශරීරයේ හැපෙන ප්‍රසාද රූපයේ තියෙන එකට කියන කාය ප්‍රසාද. කාය ප්‍රසාදයේ අදිසංගත සංකාරය. අනිත් විස්වාසයක් නම් එතන අකුසල විපාක දුක් සාගත කාවිඥානයක් ඇති ඒ සිතයි සෑතකාතයි අරිසත්ත සංකාර අපිට ඉෂ්ට විපාක ඉෂ්ට ආරම්භණයක් නම් ශරීරය ඇතුනේ එතෙන් ඇති වෙන්නේ කුසල විපාක සෝම සුඛ සාගත කාවිඥාන ඒක අභිසංකත සංකාරය හේලාදික අතත් අභිසංකත සංකාරය ඒ වගේම චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ දොරට හිත ඇති වෙන පංච විඥාන නීති වල ලැබෙනවා සම්පටිච්ඡන, සංතේරණ, සමාද ඒ අතිමහාචාරාමණයන් නම් සදාලම්මන කියලා විපාක සිත්. මේ විපාක සිත් ඔක්කොම අවිසංකත සංකාර. එයගෙන ඡායතික කියන්නේ අවිසංකත සංකාර. අපි පරිසන්දි ගන්න සිතක් තියෙනවා. පරිසන්දි ගන්න සිතයි ඡායතිකයි ඒ වගේ පරිසන්දි ගන්න වෙනවා ඇතිනේ කර්ම නිරූපයි ඔක්කොම අවිසංකත සංකාර. අපිට බලන්න සිතක් තියෙනවා. බාහිරිකයි චෛතසිකයි ඔක්කොම අභිසංකත සංකාර. අපට යන්දාදක ත්‍රිති කිච්චයක් ලැබෙන. ඒ ත්‍රිති කිච්චය විපාක සිතක්. ඒකත් අභිසංකත සංකාරයේ චෛතසිකත්වයේ. මෙන්න මෙහෙම මනලවාරි, දෙවලවාරි, බඹලවාරි, සිව් අපායේ හරි කුසලාරි. උපනුපත් සත්‍යයන්ද කල කුසල කුසල නිසා ලැබෙන විපාකයේ විපාක චෛතසික සහ කර්මජ රූපයතොත් ඒ කියන්නේ කියන්නේ අභිසංකත සංකාර. දැන් දෙකක් කියුණානේ සංකත සංකාර අபிසංකත සංකාර. ඊළඟට අபிසංකරණ සංකාර කියලා කියනවා. අபிසංකරණ සංකාර කියන්නේ කර්මය. කර්මය නම් මෙතන කියන්නේ චේතනා 29ක්. අකුසල චේතනා 12යි, කාමාතර කුසල චේතනා 8යි, රූපාතර කුසල චේතනා 5යි, අරූපාතර කුසල චේතනා 4යි කියලා 29ක්. අකුසල චේතනා 12යි, කුසල චේතනා 17යි. මේවාට කියන අபிසංකරණ සංකාර. මක්නිසාද? කුසල අකුසල විපාක උපදවනවා මේ අය. ඒකනේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන පුඤ්ඤාදි සංඛාර අපුඤ්ඤාදි සංඛාර අනින්ජාදි සංඛාර කියලා තෝරලා තියෙන පද තුනකට මේ තුන එකතු වෙනකොට 29ක් වෙනවා. පුඤ්ඤාදි සංඛාර 13ක් තියෙනවා. අපුඤ්ඤාදි සංඛාර 12ක් තියෙනවා. ආනිජාදි සංඛාර කියන්නේ 4යි. කියන්නේ 29. මේ 29 චේතනා 29. වෙනවා ඒකයි දේවල්. ඒකෙ මෙන්න මේ තියෙන අවිසංකරණ සංකාර ඇටේට චේතනා ප්‍රධාන කොට ඇති ඒ ඡාන්තික ධර්ම සියල්ල කිදචාන්තික ධර්ම සියල්ල කරේ. දැන් අපි කියන්නේ ඇහෙන් රූපයක් දැක්කම චක්කු විඥාන විභාගත චක්කුද්්වාරික විඥාන වේදයක් පහළ වෙනවා. එයින් පංචස්වාරා වර්ගයේ සිටෙන්නේදලා ඊළඟ චක්කු විඥාන විභාගයේ සිටදලා ඊළඟ සම්බන්ධ කියන සංකේත විභාග දෙකක් හේරියේ සිටදලා එකක් එකක් ආ නිරුද්ධේ නොමත ඊළඟට ලැබෙන්නේ වොත්සපන සිත. වොත්සපන සිතෙන් තමයි තීරණය කරගන්නේ කොයි පැත්තටද හැරෙන්නේ කියලා. තමන් පුරුදු කරලා තියෙන යෝනිසෝ මනසකාරයෙන් නම් වොත්සපන සිතෙන් හරවනවා කුඩර ජවනය කියලා. තමන් පුරුදු කරලා තියෙන අයෝනිසෝ මනසකාරයක් නම් වොත්සපන සිතෙන් හරවන්නේ අකුඩර ජවනය කියලා. මෙන්න මේකයි බෙදෙන තැන දෙමන් සංදියක් වාගේ. දැන් බෞද්ධයන් අතර ඉතරම සෝමේ යෝනිසෝ මනසිකාරයේ බොහෝ දේ පුරුදු කරන්නේ මලක්යක් අතිතන මේ මේ මලේ වර්ණය නැත්නම් මේ සෝද මල බුදුරජාණන් වහන්සේ පූජා වේවා. ධාත තිබුණා පිටගානේ. ඔයගෙන්ද සෝදක් දැවුණත් අනේ මේ මේ සුවඳ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පූජා වේ. ඔය සෝමනස්නේ එදේ යෝනිසෝ මනසිකාරයේ තියෙනකොට ඇති. ඉතින් යම් කෙනෙකුගේ දුකක් දැක්කම මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන හිතනානේ ඒ මොකද පුරුදු කරලා තියෙන්නේ ධර්මයේ කණු හිතන්න. ධර්මයේ කණු හිතන්න පුරුදු වෙනාට අර වෘත්තකල පිටෙන් හැරෙන්නේ කුතර ගමන්තද්ද. ධර්මයේ කණු හිතන්න පුරුදු නැති කෙනාට ළඟට ආරමුණෙන් හැරෙන්නේ අකුතර ගමනක් වශයෙන්. ඒක ලෝකසාගත නැත්නම් දෝෂාගත නැත්නම් මෝහසාගත මොනවාද? අයහපත් ගමන් කියලා ඒක පහළ වෙනවා. මෙන්න මේ ගවන් කිත්තල තමයි දෙන්නේ ඒකනේ චේතනා කර්මයේ බාටපත් වේ. දැන් චේතනා විතරමයක් කියවනේ දැන් අපි හිතමු මේ චක්කද්වාරයේ සහකුණු රූපාරම්මන නිසා චක්ක විඥාන විද්‍යාව ගමන් කරලා ජනන්ගේ ඉඳලා පාළුව. යෝනිසෝ මනසිකාරයේ කියන ඥානවන්තයාට ඒ අරමුණේදී කුසල ජවන්ගේ පහත පහළ වෙනවා. ඒ කුසල ජවන් අපි හිතමු සෝමනස්ස සාගත වූද ඥාන සම්ප්‍රයුක්ත වූද අසංකාරික දුක්ඛ කියලා. ඒකනම් මේ දෙකේ තියෙනවා ප්‍රඥාව. කොතමනක් නෙමෙයි. සාරෝචිත සාදාන හතම තියෙන. ප්‍රතිේන්ද්‍ර හයම තියෙන 13ම තියෙන අනිසමාන. කොමන සාදාන 19ම තියෙන. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන. ඒතරදක සාරෝචිත සාදාන 13යි 17යි ප්‍රතිේන්ද්‍ර 6යි 13යි කොමන සාදාන 19යි එතන වෙනවනේ 32ක් ඊළඟට ප්‍රඥාවයි 33යි ඊළඟට හිතත් 134යි මෙන්න අර සෝමනස්සාගත කුඩා ජවන් සිටේ ඇති කර ගන්නා ලද චේතනාව සමග ධර්ම කොම 34ක් තියෙනවා. මේ ධර්ම 34 මේ කියනවා අභිසංහරණ සංඛාරා. සෝරදීන සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිටේ. එනිසා මේ ධර්ම 34 මේ කියන සසංකාරිකුණා පමණයි. ඊළඟට සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික දෙකේ 34යි 33යි ඒ ප්‍රඥාවාද වෙනවානේ උපේක්ෂා සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික දෙකේ ගන්න ඉතින් ලැබෙන්නේ ප්‍රීතිය ආදි වෙලා ඒ උපේක්ෂා සාගත උනන් ප්‍රීතිය ආදි වෙලා 33යි ලැබෙන්නේ කෙරෙලට විශේෂාසාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සංකාරික කුසින් එකක් නම් එතෙන්දී තවත් ඥානයක් ඇති වෙනවා. එතකොට එතෙන්දී ඥානය පිළිබඳ දෙකම අවිශේෂාසි දෙකයි. මෙන්න මෙහෙම පාමාතර පුසාසෙත්වල චේතනා මුල් කොට ඇති සම්ප්‍රයෝග වෙන සියල්ලම අபிසංකරණ සංකාර වෙනවා. අකුසල ජනමීය පහළ වුණා නම් දොළොස් සංසාරයෙන් යනවා බලන්නට ඕනේ. දරසක්තාවේ තනුව බලන්න ඕනේ. ලෝභ සාගත ජාම්පේරියක් ඥානං ලෝභ සාගත සිටේ කොහොම තියෙනවා ධර්මතා 19ක් ඇයිදක. එකක් දෙකක් වෙනවා. ඒ කියන්නේ කොහොමනා සාගත චිත්තගත සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික දෙකේ එකක් එක ධර්මතා 20ක් තියෙනවා. ඒ කොහොමද කියන අභිසංකර සංකාරය. ඔවගේම සෝමනා සාගත චිත්තගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික දෙකේ දික්ඛියට වෙන මාන්නයද අර විතරයද එවැනි උපේක්ෂාකාරකත දික්ඛිගත සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික දෙකේ ප්‍රීතියට වෙන එතකොට 19 එවැනිම උපේක්ෂාකාරකත දික්ඛිගත විප්‍රයුක්ත අසංකාරික සංකාරික දෙකේම එතෙන්දි අර වගේම මාන්නේ වෙන දික්ඛිය වෙන නිසා 19 ඔන්න ඒ විදිහට සෝත මූල හෝ මූලාදී සිත්වල ඉඳෙන හැටියට ඒ සිතයි ඒ සායිතික ධර්මය කියන්නේ චේතනාවට සහභාගී වෙන බැවින් ඒවා කියන අභිසංකරණ සංකාර. දැන් ඥාන කුසලයක් උපදවනවා. ඥාන කුසලයේ ප්‍රථම ඥාන සිතක පහළ වෙනවා අර වගේම ධර්මතා 34ක්. ဒုတိယ ඥාන සිතක ලැබෙනවා ධර්මතා කියන්නේ විතරේ පමණ සිනවා ඥාන ධර්මතා විතරේ අඩු වෙන බැවින් 33යි. එවැගේම කුණේ කුණේ සත්‍යඥාන සිතකන අර වගේම විචාර විචාරයේ මේ තුනම මේ බැවින් සිත් එකයි වෙන්නේ. ඊළඟ හතරේ නීතියේදී හතරේ නීතියේදී සුඛසාගත වෙනවා ඒක වෙනසක් ලැබෙන්නේ නැහැ. ඊළඟ පස්සේ නීතියේ උපේක්ෂා සාගත වෙනවා. මෙන්න මෙහෙම ඒ ධ්‍යාන චිත්තල චේතනා මුල් කොට ඇති සංප්‍රයුක්ත වන සිත් හතර සිත් තුන සිත් දෙක ආදී ධර්මතා සියල්ලම අபிසංකරණ සංස්කාර විකුණු විපාක උපදවනානේ බබලව ප්‍රතිසන්දේ භවංග සිටි අවස්ථාවේ විපාක උපදවෝ ඔය වගේම අරෝණ ඥාන හතරක් දලුවාම ඒවා චතුත්ථ ඥාන සංප්‍රයුක්තන උපේක්ෂා ඒකාග්‍රතාවයි ඍචාර විදියටද ධර්මතා 31 31 දකින් ඥාන අතරේ තියෙනවා. ඒ ඔක්කොම අභිසංකර සංකාර. දැන් මෙහෙම අකුසල චේතනා 12යි කුසල චේතනා 17යි. මේ 29ක් චේතනා සම්භාරයේද කියන්නේ අභිසංකරණ සංකාර. ඒවා තමයි මතු විපාක උපදවන්නේ. විපාක සහ කර්ම දෙක උපදවන්නේ. ඊළඟට කියන්නේ ප්‍රයෝගාදි සංකාර. ප්‍රයෝගාදි සංකාර කියන්නේ වීර්යයට නමක්. යම් ක්‍රියාවක් සඳහා වීර්ය ඇති කරගත්තා නම් ඒ වීර්යය පමණට ඒ ක්‍රියාව නිස්පාදනය වෙනවා සම්පූර්ණ වෙනවා සඵල වෙනවා අන්න ඒක නිසා ඒ ඒ ක්‍රියාවට අවශ්‍ය වීර්යය දෙවීමට කියනවා අයෝගාදි සංකාර දැන් ඉන්නේ සංකාර පදේ තේරුම් අතර කෙටියෙදී සංකත සංකාර, අபிසංකත සංකාර, අபிසංකරණ සංකාර සහ අයෝගාදි සංකාර. මෙන්න මේ සංකාර ධර්මතා කියන අතරින් දැන් නිර්වාණය සංඛාරා කියන පදයට ඇතුළුනේම නෑනේ එහෙමනම් ලෝකෝත්තර මාර්ග සිත් අතරයි ඵල සිත් අතරයි ඉදිරියෙන් ඡායතික ධර්ම සිත් හයයි කියන්නේ මේ ටිකක් හැර සබ්බේ සංඛාරා අනිත්‍යා කියන පදයට ගැලෙනවා එහෙනම් ලෞකික සිත් සතු වේකායේ ලා ඒ සිත් වලදී ඡායතික 52යි 8 විසි රූපයයි පරමාර්ථයෙන් ගන්නකොට මේ වාසනාවේ සබ්බේ සංඛාරා අනිච්චාදී කියන පදයට ගැලෙනවා. ඒකේ විදර්ශනාට ආරමුණු වන්නේ ලෝකෝත්තර ධර්ම අධිගමනය කළ නැති නිසා අනිත්‍යය කියන්න බෑ. එවැනිම සබ්බේ සංඛාරා දුක්ඛා කියන තරක් තේරෙනවා. මේ කියන ලෞකික චිත්තස්මේ එකයි, ඒ වෙන ජාතික පලක් දෙකයි අනිත්‍ය රූපයයි කියන මේ සියල්ල දුක්ඛ ලක්ෂණ වශයෙන් දකිනවා. සබ්බේ ධම්මානතා කියන දේවස තේක විස්තරයි. දැන් මෙතන සංඛාරාදින පදේට ඇති සියල්ලම ගැනෙනවා. ඒ අතර ලැබෙනවා ප්‍රඥාප්ති ධර්ම. ප්‍රඥාප්ති ධර්ම තමයි විපස්සනා කරන්න තියෙන්නේ. හැම එකක් මේ සමාර ප්‍රඥාප්ති ආරමුණ සම්පාදනා කරන්න තියෙන්නේ. ප්‍රඥාප්ති කියන්නේ ලෝක සම්මුති විහාරනේ. නාම රූප නෙමෙයි. ලෝක සම්මුති විහාරනේ. සතේගල පර්වතයේ මුරා අරකාගේ දොරේ ඇඳ කුතුහ දේශේ මේ ඔක්කොම ප්‍රඥා. මේ ප්‍රඥා පිට අපිට උපාසනා කරන්න සිදු වෙනවා. ඒ උපාසනා කරන්න අනිත්‍යයි දුකයි කියලාම නෙමෙයි. අනිත්‍යයි නෑ අනිත්‍ය පේන්නේ නැතිවීමක් නෑනේ. දැන් මේක සාරාංශ කල්ප ලක්ෂයකදී ඉතර දීපං කර බුදුරජාන් වහන්සේ වැඩිදී. උනාසේගේ නාම රූප කියන්නේ නැහැ. නමුත් උනාසේගේ නම කියනවානේ දුක්ඛම්බරෝ කියන නම තියෙනවා. නම අනිත්‍ය නෑනේ. නම දුකක් නෑනේ. ඒකේ නම නම අනාත්මයි. අනාත්මය අනාත්ම වශයෙන් බලන්න ඕනේ. මෙන්න මේ විදිහට ප්‍රඥාප්ති ධර්ම අනිත්‍ය දුක්ඛයි කියලා අරමුණු කරන්නේ නැත. අනාත්මයි කියලා අරමුණු කරියොත් ඒක නිසා තුන්වෙනි ධාතාවේදී මේ සංස්කාර ධර්ම සියල්ල එතේන අර ප්‍රඥා ධර්ම අනාත්මයි කියලා දකින්න විපස්සනා ඥාන. දැන් මේ ධාතා තුනේම මුල් පාද දෙක දෙක මෙතනින් කියෝ. යදා පඤ්ඤාය පස්සති කියන එක අපි තෝරගන්න. මේ පඤ්ඤාය පස්සති කියන එකේදී සුතමේ ඥානයෙන් දකින්නවා නෙමෙයි. චින්තාමේ ඥානයෙන් දකින්නවා නෙමෙයි. ප්‍රඥාමේ ප්‍රඥාවේ භාවනාමේ ප්‍රඥාවෙන් දැකීමයි. භාවනාමේ ප්‍රඥාවෙන් දකින්න නම් ඒ සඳහා තියෙන අනුපිළිවෙලක්. මේ දැකීම සඳහා අපේ ප්‍රඥාව පිරිසිදු කරන්න තියෙනවා. ඒ කියන්නේ සීල විසුද්ධියේ ඵලයෙන් පිළිගන්න ඕනේ. සීල විසුද්ධිය කියන්නේ සමාදා සමාදන්ව ගන්නා ලද සීලය අකණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකල්නාත, පුජිත, විඤ්ඤුප්පසත්ත, අපරාමත්ත සමාධිසං වාක්‍යික කියන්නේ අට ආකාරයෙන් පරිපූර්ණව කුලකේතු. ඊළඟ චිත්තවිසුද්ධිය කියනකොට සමතකලි කර්මස්ථාන භාවනා අතුරේ තම කැමති අර්පණා කර්මස්ථාන භාවනාවක් වඩලා රූපාවචර ධ්‍යාන අරූප ධ්‍යාන දක්වා හෝ සත්‍ය ප්‍රමාණේ අර්පණා ධ්‍යාන පොදවාගෙන තියෙනවා අර්පණා ධ්‍යාන අත්‍යවශ්‍යයි ඒක චිත්තවිසුද්ධිය ඒ කියන්නේ මේ නීවරණ උපක්‍රේතයන් යටපත් කරන බැවිනේ මේ ධ්‍යාන වලට කියන්නේ චිත්තවිසුද්ධිය කියලා උපචාරඥානේ සහිත අස සමාපatti සියල්ලම චිත්ත විසුද්ධිය. ඊළඟට තමයි විපස්සනාට හැරෙන්නේ. ඊළඟට චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය කියන්නේ තැන නාමයයි රූපය අපි කෙටියෙන් දෙනවනේ. ඒ නම් මේක ਸਰව ප්‍රකාරයෙන් දකින්නේ. සබ්බම් විචේ අභිඤ්ඤය සබ්බම් විචේ පරිඤ්ඤය කියලා දේශනාවේදී නාම රූප සියල්ලම දකින්න ඕනේ. නාම රූප සියල්ලම අරමුණු කරන්න ඕනේ. පිළිතුරු දකින්න ගන්න ඕනේ. ඒ කියන්නේ අජ්ජත් බහිද්දා සියලුම නාම රූපයන් අපි දැක ගන්න ඕනේ විපස්සනා ඥානෙ. ඒකට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙ කියන්නේ. ඒ වගේ දිග කතාවක් මෙතෙන් ඒවා විස්තර කරන්න අපි කාලය ගන්නෙ නෑ. ඒ නාම රූපයන් සියල්ලම අජ්ජත් බහිද්දා නාම රූප සියල්ල මේ එක එක නාමයක් රූපයක් ආගේ ලක්ෂණය රසය පච්චුපස්ථානයේ පදස්ථානයේ කියන මේ සියල්ලම අරමුණු කර ගැනීම වශයෙන් අවබෝධ කර ගැනීමට කියනවා නාම රූප පරිච්ඡේද ඥානෙක කිසි සුතිය. එතෙන්නේ සත්පුරුෂයල සංඥාව දුරු වෙනවා. ඊළඟට එතනදී ත්‍රිලක්ෂණයට හැරෙන්නේ ඊළඟට හැරෙන්නේ මේ නාම රූපයන් කොහොමද හටගත්තේ? හේතුඵල ප්‍රයෝග. අටිසංපාදය අනුව පටිසන්ධියේ පටන් මේ නාම රූප පරම්පරාව හේතු ප්‍රත්‍යයන් අනුව පැවැදී ඇති අර නුවණින් ආબોධ කර ගන්නවා. සම්මාසනය කරන එකද කියන්නේ ප්‍රත්‍ය පරිඥාණය කියන්නේ. විසුද්ධි වශයෙන් ගැනෙන්නේ සංකා විතරණ විසුද්ධිය. සංකාලය ගැන සැක දුර වෙනවා. සැක 16ක් දුර වෙනවා. ඒ සංකා විතරණ විසුද්ධියේ ප්‍රත්‍ය පරිඥාණයයි. තවත් මේ සීලස්නේ දැරෙන්නේ ඒකට හැරෙනවා සම්මාසන ඥානයට. දැන් තමයි සම්මාසනය කරන්නේ. දැන් නාම රූප කොහොම දැකගත්තට පස්සේ ලක්ෂණ රස පටිපස්සාන පදාස්ථාන දැකගත්තට පස්සේ හේතුඵල සම්බන්ධතා දැකගත්තට පස්සේ උන් කාලයට ඇති නාම රූප සම්පෙන්නණය කරලා සම්මාසනය කරනවා. මේ සම්මාසනය කරනකොට තමයි විද්‍යාවේ ඥානෙ පහළ වෙන්නේ. එතෙන්දී හරියට ඉඳින දක්ෂණයක පෙළබුගොළු විවිධ කියනවා වගේ ජල තලයකට වතුර බින්දු වැඩි බින්දු රැස්නකොට මේ බබළු නැගෙනගේ බිනිකදියන්න වගේ සත්වෝ කබලකට තලයට අභයත ගන්නවා පුපුරන්න වගේ නාම රූප බිනිකදියේ බිනිකදියයට දක ගන්න පුළුවන් සියල්ල අධ්‍යාත්ම කයිද සියල්ල ඊළඟට ඒ දකිනකොට බලවත් ආලෝකය බලවත් ප්‍රීතිය බලවත් ප්‍රත්‍යක්ෂය බලවත් ශ්‍රද්ධාව අධිමෝක්ෂය බලවත් සැපය එවැනි බලවත් ස්මෘතිය බලවත් ප්‍රඥාව වගේම මේ සියල්ල ලැබෙනකොට එන ආශාවකුත් ඇති වෙන්න පුළුවන්. ඒ ඕම සම්පතනේ කර කර ජය ගන්න. ඒවා නෙමෙයි මාර්ගඵල. මේ ආලෝකාගේ නෙමෙයි ඒවා විපස්සනාකාරය. මෙන්න උද්‍යාවේ ඥාන. මේ උද්‍යාවේ ඥානේ ලැබෙන ආශාව කියන්නේ මක්කා මග්ග ඥාන දර්ශනයේ සිටියේ. සාමඥා ත්‍රිලක්ෂණය සම්පූර්ණ වුණේ. ඊළඟට තමයි මේ උද්‍යාමයේ ඥානයෙන් දකින දකින නාම රූප ධර්ම පිළිබිඳ යන හැටි ආවර්ජනා කරන ප්‍රඥාවක් විපස්සනා ප්‍රඥාවක් පිළිබිඳ යන හැටි බලමු. රූප සත්‍යක අරූප සත්‍යක ආදී වශයෙන් බල බලා මේ නාම රූපයන්ගේ භංගය විපස්සනා ඥානයේ භංගය බලමු. මෙන්න මේ භංගක් ඥානයේ පහළ වෙන්නේ. එතෙන්දි තමයි ත්‍රිලක්ෂණය පටන් ගන්න. එතෙන් මේ ත්‍රිලක්ෂණය කියන්නේ දැන් තමයි බංගාලු ශාසනාවෙන් යන ශ්‍රී ලංකාව මේ පැත්තෙන් දුක්ඛ සත්‍යයේ මේ පැත්තෙන් නිරෝධ සත්‍යයේ කියලා නිවනයි දුකයි සංසන්දනය කරන තැන තමයි සංඛාරකේ මේ පැත්තෙන් දුක්ඛ සත්‍යයේ මේ පැත්තෙන් නිරෝධ සත්‍යයේ කියලා නිවනයි දුකයි සංසන්දනය කරන තැන තමයි සංඛාරකේ ඥානයි ඒ අවස්ථාවකටපත් වෙලා ඒ යෝගාවචරයාගේ සිටේ දැන් මාර්ගඵල ලබන්න තරම් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කොච්චංග ධර්ම මග්ගංග ධර්ම ශක්තිමත් බවට විතද බවට සුවිතද බවට යෝනු බවට විශිෂ්ට යෝනු බවටපත් වුණා නම් අන්නේ වෙලාවේ පහළ වෙනවා මාර්ග චිත්ත වේගය මෙන්න මේ මාර්ග චිත්ත වේගය අවස්ථාවේ ලැබෙන සත්‍යාන් ලෝක ඥානය දැන් මෙන්න මේ බංගානුකසනාවේ සිට සත්‍යාලෝමක ඥානයේ දක්වා ලැබෙන ඥාන පරම්පරාවට කියන්නේ පටිපදා ඥාන දර්ශනයේ සිටිය. දැන් සාමනේ සෝවාන් වත්නේ. දැන් සත්‍යාලෝමක ඥාන අවස්ථාවේ ඉදිරියට යනවා. ඒ අවස්ථාව තමයි දැන් මේ ප්‍රකාශෝනේ යදා පඤ්ඤාය පස්සේදී අත නිද්දින්නේ දුක්ඛේ මෙන්න මේ අවස්ථාව. ඒක නිර්වේද ඥානයෙන් ඒ ඔක්කොම ගැන එපා වෙනවා. දැන් ලෝකේ කොතනකවත් නෑ සමාඩ රැඳෙන්න තැනක්. මනෝලෝක නෑ, දේවලෝක නෑ, බබලෝක නෑ, අරූප ලෝක නෑ, පිළිසක් වලක නෑ රැඳෙන්න තැනක්. ඔක්කොම අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව සංස්කෘතියේ මනවින් දැක්කා. මේ දකින්නකොට තමයි සමාගයේ හිතේ දීර්ඝ කාලයක් නිරෝධාන පාරමිතා, සීල පාරමිතා, දී පාරමී ගුණ ධර්මයන්ගේ ආනුභාවයක් එකතු වෙලා මෙතෙක් නඩෝ සමථී ප්‍රාර්ථනා භාවනාව මේ ශක්තිය මතුවෙලා අර අවස්ථාවේ මෙන්න මනෝද්වාරා වර්ජන චිත පාලනයේ පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භෝගයේ කාමාවචර ඥාන සංයුක්ත ජවන්ති හතරක් පහළ වෙනවා මේ පරිකාර පාලෝ උපචාර අනුලෝම ගෝත්‍ර භෝගයේ මේ සිත් තුලින් කෙරෙන්නේ ගෝත්‍ර භෝගය තුලින් කෙරෙන්නේ නාම රූප සංස්කාර ධර්මයන් අතරින් එකක් අනිත්‍යයි අනිත්‍යයි කියලා හරි දුකයි දුකයි කියලා හරි අනත්තයි අනත්තයි කියලා එකක් වැටෙනවා. මේ තුنين එකක් වැටෙනවා. ඒ වැටෙන්නේ යම් න්‍යාම ධර්මයක් උඩයි. සමාගයේ සිටේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය නම් නැති සංස්කාර අනිත්‍යයි කියලා වැටෙනවා. සමාගයේ සිටේ සමාගයේ ඉන්ද්‍රිය නම් නැති සංස්කාර දුකයි කියලා වැටෙනවා. සමාගයේ සිටේ අනා ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි නම් සංස්කාර ධර්ම අනාත්මයි කියලා වැටෙනවා. මෙන්න මේ ත්‍රිලක්ෂණය වැටෙන්නේ නැහැ. සදා පඤ්ඤාය ප්‍රතිසත නිබ්බින්දේ දුක්ඛේ දැන් ඉතින් මේ සංස්කාර දුක්ඛය කෙරේ කලකිරීමෙන් ඉදිරියට යවුණා හේත මග්ගෝ විසුද්ධියා දැන් ඉතින් විසුද්ධි සංඛාත නිරෝධ සත්‍ය නම් වූ අමාමහ නිවනට මාර්ගය සෑදුණා ඊළඟට භෝක්තෘ කුසිත බාල වෙනකොට අර සිල්කෝර ගන්න මහත්තුරු අර කන්නාගේ බලනවානේ සිල්කෝරට වැටෙන්න ඕනේ ඒ වගේ මේ ගෝත්‍ර ගෝතිකෙන් නිර්වාණ ධාතුව අරමුණු කරගන්න. සාමය කෙලෙස් ඇති. ගෝත්‍ර ගෝතිකෙන් නිර්වාණය අරමුණු කරගන්න. ඊළඟට පහළ වෙනවා සෝවාන් මාර්ග චිත්තය. ඒ සෝවාන් මාර්ග චිත්තයෙන් කල්ප කෝටි ගානකින්වත් සංසාර සිහිනකින්වත් නිරුතුවා වූ අසංකත ධාතු සංඛ්‍යාත සාන්ති ලක්ෂණ නිර්වාණ ධාතු අරමුණු කරගන්න. සමාජයේ අර මුලින් ඇතුණු ඥානයේ සංස්කාර අනිත්‍යයි කියලා යතුණා නම් නිර්වාණය අනිමිත්ත ලක්ෂණය දකින්න. සංස්කාර දුකයි කියලා විපස්සනාට වැටෙච්ච උත්මයාට නිර්වාණ ධාතු අරමුණු වෙන්නේ අපණිත ලක්ෂණය. සංස්කාර අනාත්මයි කියලා වැටෙච්ච යෝගාවචරයට නිර්වාණ අරමුණු වන්නේ සුදිත ලක්ෂණය. මෙන්න ලක්ෂණ තුන. නිර්වාණ අරමුණු ලක්ෂණ තුනයි. මේ ලක්ෂණ තුන අවබෝධ වෙනකොටම කල්ප කෝටි ගණන් සංසාරයේ පළමැදියන් වෙලා තිබුණු සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාද දිට්ඨානුසී විචිකිච්ඡානුසී කියන මේ බහල බලගතු මහා ගැඳුම් පහක් සම්පූර්ණයෙන් සිඳලා ගණිතලා අහෝගේ බාටපත් වෙලා විසුද්ධ කෙනෙක් බාටපත් වෙනවා නැවත කවදාකවත් සතරාපාත වෙන්නේ ආත්ම හදා කෙලෙසලද අරිහත්යද නියත කෙනෙක් බාටපත් වෙනවා ඊළඟට තවත් දුරට ඒ මාර්ගයේ තනතුරුව සෝවාන් ඵල සිත් දෙකක් පහළ වෙනවා. එින් ලැබුණ දැන් සංසිද්ධියේ අවස්ථාවයි. මාර්ග දක්වාම සා උත්සාහයෙන් ඉදිරියටදී දැන් ඵලයේත් පතුනම සංසිද්ධිය. ඉතින් සංසිද්ධතාව ඒ සිද්දේක තනතුරෙත් භවංගයට වැටිලා ඊළඟට සත්‍යේසා ඥාන වේද පහක් පහළ වෙනවා. තමා ලබාගත් මාර්ගයේ මේකයි කියලා තමන්ගේ කිසියම් උත්සාහයක් නැතුව මාර්ගයේ ප්‍රතිවේධා කරන ඥාතීටි ඥාන නීති පරම්පරාවක් ආවේ. ඊළඟ තමා ලබාගත් ඵලය, ඊළඟ තමා ආරම්භ කරගත් නිර්වාණය මේ තුන අනිවාර්යයෙන් ඒ ප්‍රතිවේධා ඥාන නීති වලින් දැනගන්න. සමහර විට සමහර යෝගාවචරයන්ට සමාධියේ ප්‍රතිලෙකලෙස් දැක් ගන්න බෑ. ඉතුරු දෙලෙස් දැක් ගන්න බෑ. බොහෝ ඥානවන්තයන්ට පුළුවන්. නිසා ප්‍රතිවේක්ෂා ඥාන වේදි පහේම ලැබුණන් පස්සේ කෙනෙක් සාධක කරන්න ඕනේ නැහැ. මෙන්න අහවලා සෝවාන් වුණා කියලා සාධක දෙන්න අවශ්‍ය නැහැ. Taman දන්න. හැබැයි මහා නිධානයක් අදින්න වගේ මේ සමානගත ලබාගත් උතුම්ම ගුණය නොකිය නොවගවා ආරක්ෂා කර. සැබෑ මාර්ගඵලාභිය කවදාකවත් ප්‍රකාශ කරන්නේ නැහැ කියන එක. ඊළඟට සමස්තවල සමාධියේ පාරමී තත්ත්වයේ තිබුණා නම් උද්‍යාවේ ඥානයේ පටන් ආයමත් විපස්සනා ඥාන වේදේ ගමන් කරලා අර වගේම සසදාකාරී මාර්ග සිත්තරේදී ඒ වගේම අනාගාමී අරිහත් මාර්ග සිත්තරේදී සමාධියේ ශක්ති ගමනින් ප්‍රතිලාභ කරගන්න. ඒකනම් විසුද්ධිය ආදී දේශනාවකට වදානේ මෙන්න මේ තීර විසුද්ධියේ පාඩම් සිත විසුද්ධිය වඩාගෙන අර විපස්සනා පිළිවෙලින් ගිහිල්ලා සංස්කාර ධර්ම අනිත්‍යයි හෝ දුකයි හෝ අනාත්මයි කියන මේ අවබෝධයෙන් යුතුව විපස්සනා ඥාන මුදුන් පමුණවා ගැනීම මේ බුදු සසුනේ බුදු මහා රහතන් වහන්සේලා කල්ප කෝටි නිමේ කල්ප ආතන් ගණන් සිත්තේ පාරමී පුරුණ පුරුණ ආબોධ කරගනු ලැබෙන්නා වූ පරම සාන්ත ස්වરૂපයේ ඇති අත්‍යන්ත පාරිශුද්ධ්‍ය වන අමාමා නිවන දේකාන මාර්ගය වෙනවා කියන එක දාසාතුලින් දේශනා කළා. මෙයන පරිසම්බදා මාර්ගපාලී විපස්සනා කතාවේ සඳහන් වෙනවා. පංචස්කන්ධේ අනිත්‍යතෝ පස්සන්තෝ අනුලෝමිකං කංකින් ප්‍රතිලබති පංචන්නං කන්දානං නිරෝධෝ නිච්ඡං නිබ්බානස්ති පස්සන්තෝ සම්මස්සනියාමං උක්කමති පංචස්කන්ධේ දුක්ඛතෝ පස්සන්තෝ අනලෝමිකං කන්තිං පරිලබති පංචන්නං කන්දාන නිරෝධෝ සුඛං නිබ්බානං තිපස්සන්තෝ සම්මස්සනියාමං උක්කමති පංචස්කන්ධේ අනත්තතෝ පස්සන්තෝ අනුභවනිකං කන්දින් පති ලැබසේ පංචන්නං සන්දානං නිරෝධෝ පරමත්තං නිබ්බානං විපස්සන්තෝ සම්මස්සනියානං මොක්ඛමති පංචස්කන්ධයේ අනිත්‍යයි අනිත්‍යයි කියා දකින්නාගේ හිතේ අනුභව සාන්ති විපස්සනාව පහළ වෙනවා පංචස්කන්ධයගේ නිරෝධය වූ නිර්වාණය නිත්‍යයි කියලා අවබෝධ කරගන්නාගේ සිට සම්මත ඥාන නම් වූ ලෝකෝත්තර මාර්ගයේ පැමිණෙනවා පංචස්කන්ධයේ දුකයි කියා දකින්නා වූ පුණ්‍ය පුද්ගලයාගේ සිටේ අනුභවන සාන්තිය නම් වූ විපස්සනා ඥාන පහළ වේ. පංචස්කන්ධයේ දුරවටය වූ නිර්වාණය සත්‍යය ආරම්භ කරන්නාගේ සිටේ මාර්ග චිත්තයේ දෙට බැස ගන්න. පංචස්කන්ධයේ අනාත්මය ආරම්භ කරන්නාගේ මෙහි කරන්නාගේ සිටේ අනුභවන සාන්ති විපස්සනා ඥාන පහළ වේ. පංචස්කන්ධයේ මේ පංචස්කන්ධයන්ගේ නිරෝධය හෝ නිර්වාණය පරමාර්ථාචාරමුණු කරන්නා මේ සිතේ සම්මත්තඥාන කියන ලෝකෝත්තර මාර්ගයට දැක ගැනීම සිද්ධ මේ පරිසම්බදා මඟපාළියේ සූත්‍ර පාඨය. විපස්සනා සදාන. දැන් වේලාව විසුතුන පිළිතුන් තයක් වන ධර්මස්වයේ බලාපොරොත්තු වුණා. විශේෂයෙන්ම එදා ලෝතර බුදුරජාණන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලා කණ්ඩායම් තුනට දෙතුනේ ගාථා තුනෙන් සියලු දෙනා වහන්සේ එම ඉරියව්වේදීම සියලු කෙනෙක් නැදා මේ කියන අනුපිළිවෙලින් විපස්සනා ඥාන මුදුස්සමුණා සියලු කෙනෙක් නැදා මහා රහත් භාවයට පස්සේ ලෝතර බුදුරජාණන් වහන්සේට දඩ නමස්කාර කරනවා ඒ සරුවන්යන් වහන්සේ 45 අවුරුද්දක් නුඹේ මෙතේ දෙතු අමාදාම් යැතින් දෙන්නු සූවිදි අසංකේය සතකෝටි 50 ලක්ෂයක් දෙන මෙතේම සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ගඵල අධිගමනයේ අමා මහ නිවනටපත් වෙනවා. සරුවන්යන් වහන්සේද දසදහසක් ලෝක ධාතු වාසී දෙවියන් අතර දබලමින් වැඩෙන්නල සෝතුදාසක් දහම් කඳ අනාගතේ බලා දේශනා කොට වදාරා සදා මිනිමානක් මෙවියන්නක් මෙන් මෙන් අවුරුදු 2500 අතරින් දෙතකොත් මාස තුනකොත් දින 13කට පෙර කුසලාරාමයේ රූපවත්තන සාර වනෝද්‍යානයේදී අනුපාදිතේස පරිනිර්වාණ ධාතිය නිවන් කෙර ගැති. ඒ රැති අවස්ථා මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඊළඟට බලවත් සංවේගයෙන් පඳුරු වැටෙනවා. ඒ තරම් ආශ්චර්ය පරිනිර්වාණයක් සරුවක්යන් වහන්සේදී. උනාසේ මුළුකුණ්‍යම් රාත්‍රියේම දික්කු දික්කුණී උපාසක උපාසිකාදීන්ට දාන් දෙකල අන්තිමට අන්තිමට දුක් සංඥා වහන්සේවතා වදාලා මේ සංඝයා අතරද සාතාරි බුද්ධ ධර්ම සංඝ සමුරුවන් ගැන හරි මාර්ගයේ ප්‍රතිපදාව ගැන සත්‍යයක් සංකාවක් දිනන දැන් ආන්න ආන්න ඉන්හා දාන්න වෙන්නේ සුන්දරයක් නෑ. ශ්‍රේලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රීතිවාක්‍ය ස්වාමී ස්වාමීන් මේ කාටවත් නෑනේ සැපයක්. මේ ආනන්දය මේ සංඝ පිරිස අතර අන්තිම ශ්‍රාවකයා සෝවාන් මාර්ගඵලාදී. සියලු දෙනා මාර්ගඵලාදී. එතන ඉන්නේ 500ක් දෙනා. නිසා මේ කාටවත් නෑ සැපයක්. ශ්‍රේලාවේ අන්තිම තුන්වන දේශනා කළ අන්දදානි සිත්තේ ආනන්දයන් හෝ වා ධම්මා සංඛාරා අපමාදේ සම්පාදේස මානිදං අනුකූලවට සෝපානතේ සංස්කාර කර්ම නැතන වෙනසරතු වේ මානිනේ එළබෙති ජීවනෝදින් අප්‍රමාදව ජීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත මේ සාධන ප්‍රතිපatti සම්පාදනය කරත්වා කියන්නේ ඥානෝ සමනේ ඉන්නෝතයනේ ඥානේලා මොකද කෙලේ දුර ගමනක් යන පියනේ සමාජයේ දූදරුවන් සිට ගලඳගෙන ඒ දරුවන්ට ආදරය දෙන්නලා හිත සනසලා පිටත් වෙනවා වගේ මේ 45 අවුරුද්දක් වලේ පරිභෝගවල සමාපatti තිබුණා. ඒ සමාපatti සූටි කෝට්ලක් වාගේ තමයි. කලින් ඥාණයෙන් දෙන්නට දෙන්නේ තුන්වැනිට අසංචිතලේ මේ සංඥා නා සංඥා ඥානයේ දක්වා කියන නිරෝධ සමාපත්තිද තමයි. අයන තාපත්‍ය විදිහට ප්‍රථම ඥාන දක්වා ආවා. මේව සූදිති කෝට්ලක් වාරය සමාපatti සමයදී. සමාපatti සමයදීලා අයම පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානයට වැඩලා හතරවෙනි ධ්‍යානයට අනුසුරුව කුණාසේ ධ්‍යානෙ නැවැත්ව. ධ්‍යාන සමාපත්තියේ නැගිටකොටම වාසයේදී අවුරුදු අසංකේයයක් ජීවත් වෙන තරම් පුණ්‍ය ශක්තියක් ඇතුව තිබුණු ජනක කුසල කර්මයාගේ සම්පීපාක වශයෙන් ආස්වාමි හේරේද සංතුනා වූ පරිසන්දි භවංග චිත්ත ඒකියේ අන්තිමිතයෙන් සුචිත්තය උපාද චිත්තේ භංග කියන අවස්ථාවටපත් වෙනකොට සතරදාසක් ලෝකදාසය සංවේග ප්‍රාප්තෝ සම්භාවයි ආත පුරාම සිදුරුන් කමි අකුණු සිදුරුව සනාම සිදුරුව දෙවි දේවතාවෝ පූරි වාදන කළා පුදුම විදියේ උද්ඝෝෂණයක් ලෝකේ නැතුව මේ මොකද විශාසංක කල්පලක් කියන්නේ පාරමී ධර්මයන් ඥාන භාරේ සමන් වහන්සේ ලෝකනා බුදුය කුමිජාතංගන සත්‍ය නිවන් පුර පමනවලා නාත ජාත්‍යාවේ සංසාර දුකට පතිත මොහොතේ සදාකාලික සංක අවේදේත සුඛ සංඝාත අනුපාදිතේත පරිණිවානි කුරුමින අවස්ථාව. ඒ අවස්ථාවේ සහම්පදී බ්‍රහ්මයේ විදතාවකේ ප්‍රකාශ කරයි. සත්‍ය උරාදේ. ස්වාමීන් අනුද මහරහතන් වහන්සේද ආනන්ද ස්වාමීන් වහන්සේද ගාථා සත්‍යයන කරමින් සර්වඥන් වහන්සේගේ පරිණිවාණයට ගෞරව කරයි. මේ අවස්ථාවේදී ගන්නගෙන අදාපි සැනසෙන ලෝකයට පිළිදෙන්නේ ඒ සාරවත් යනාගේ ලෝකාලේ මේ දේ ලෝක සාන්තිය සැලසෙව අතරත ඉක්තු බික්කුණී උපාසක උපාසිකා දිවි මනුෂ්‍යයාගේ අසංකේය අප්‍රමේය ජනතාවක් ඒ සාරවත් මේ මුදේ නිකුත්ෝ ඒ සත්‍යාර්ථයෙන්ද නිවන් සකට යොදලා සමන් කර ඒ අතර අපවත් දේවදාල පූජනීය ඒ දාසේ නායක ස්වාමීන් වහන්සේගේ කෞද්‍යෝ 84ක් දෙවිලා 85 වෙනි අතරේ මේ මාසයක් ගත වූ අවස්ථාවේදී උදාහරණේ මනා සිහිනෝනි විරුද්ධ ආකාරයේ පිළිගන්නකොට උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා මනා සිහිනෝනි නොසිත ජීවිතයක් ගත කළා අන්නයට ඒ සම්බන්ධව පාඩමක් යා දෙනි සමාත පුවචන්කල සෑම දිනාට දෙන්නේ පවත්වල ආදානවරණ වහන්සේ මනාතේර නිරුද්ධ වුණා විශ්වාස කරනවා සාරාසංකේ කල්පලත් ගන්න පොරුම් පුරාගෙන ඇති ඉතින් අනාගතයේ මේ මාත්‍රියන් වහන්සේගේ පාරමී ගුණ තව තවත් දහස් ගුණයෙන් වැඩි දියුණු කරගන්න සුදුසු තැනකට වඩින්නේ ඇති උන්වහන්සේගේ මේ පුණ්‍ය ජීවිතය ධර්ම ජීවිතය පාරමී ජීවිතය ප්‍රතිපatti ජීවිතයේ ප්‍රබල ජීවිතයේ යන අපි සංවේග වෙන අතරත අපවිනේයත්තා දාන සීල භාවනා ආදී වශයෙන් කුසල සම්භාරයක් හත්පත් කරගෙන ඇත සියල්ලත් දීමෙන් නාමයේ පුනරුත්ථානය උදතියක් නෙවේ සෝදේ පාරමේ ගුණ මුදුන්පත් වී මතු අනාගතේ සූවිච ආසංකලන් සත්‍යය නිවන් කර ලන්නට බුදුබව ලබත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ